අපිට කරත හැකි වෙන කෙනෙක් සම්බන්ධ කරගත්තොත් මේ කොම්ප්ලිකේට් වෙන නිසා මම ගත්තේ අපි මේ හිතාන ඉන්නවා මේක අපි කරන අචේතනික. නමුත් අපේ ලයිකින්ස් ඇන්ඩ් ඩිස්ලයිකින් අපේ හැබිට් එකයි තීන්දුව කරලා ඉවරයි ඊට කලින්. මම තේක හදාන්න බොන්න ඕනේ කියන එක නිසා අපි රැගෙන දාගන්න ඉස්සෙල්ලා තේකට අවශ්‍ය බටු ලෑස්ති කරලා තියාගන්නවා. තේකක් හදන්න ඕනේ කියන එක අපේ සෙට් norm එකක්. it's is a must. ඒක ඒක ඒකද ඒකද nature එක. දැන් ඇගේ බෙහෙත් වෙලා ඉර බැහැගෙන යනවා හේතුඵල ඉර දැස්සා කළුවර වුණා ඇඟට හිස්තු වුණා ඇඟෙන් පණිවිඩයක් ආවා නිදිමත කියලා දැන් ඔළුව තියන්න ඕනේ ඔළුව තිබ්බා ඒක තණ්හාමාන දික්කියට වැටෙනවා ඒක හිතන වැඩ පිළිවෙල තමයි. තම කොට්ටේ කොළුව තියන්න ඕනේ, ඇඳකපු තියන්න ඕනේ, ක්විල්ට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේ අපි හිතාන ඉන්නවා මොකද්ද රාමුවක්. ඒක අපිට කතා කරන්න මොනවාක්වත් අපිට රෙස්පොන්සිබිලිටි එකක්වත් මොකුත් නැහැ. දැන් බබෙක් දිහා බලන්න උඩ කිරිබීපු කාණ්ඩ ඉඳ යනවා. අම්මා අතේ හිටියත් එකයි, අර හිටියත් එකයි, බිම තිබ්බ එකත් එකයි. ඒක දිහා බලනකොට අපිට කිසිම චෝදනාවක් කරන්න දෙයක් නැහැ නේ. මොකද ඌ කරන්නේ අට නැචරල් නීඩ්. වයසට ගිය ගමන් අපි මොකද්දෝ සෙට් එක ජීවත් වෙනවා. මට මේ දේ මෙහෙම විය යුතුයි කියලා. ඒකලා අපි ඒක නෝම් එකක් කරගෙන කියනවා මේ මුළු රට මෙහෙම වෙන්න ඕනේ. මේ දුප්පතුන් නැති ලෝකයක් හදන්න අපි දේශපාලන කලස්මක් හදන්න ඕනේ. මේක ආර්ථික හදන්න ඕනේ. මේ කොහෙදෝ කවෙන්ද මේ తాවකාලික ඉගෙනගත්ත මේ පාඩමක් අල්ලගෙන නැත්නම් අපේ ලයිකින්ස් ඇන්ඩ් ඩිස්ලයිකින් අල්ලගෙන හැබිට් එකක් අල්ලගෙන එහෙම නැත්නම් අපේ මේ පෞරුෂත්වයක් අල්ලගෙන අපි මේ කතා කරන්න පටන් අරගත්තාට පස්සේ අපිට මතක නැහැ අපි ඉඳලා ආපු තැන අපේ නෝම් එක. ඉතින් පුළුවන් තරම් පුතේ කියන්නේ මෙව්වයිදී down to earth වෙච්ච තරමට වේස්ටේජ් එක අඩුයි ග්ලෝබල් වෝමින් අඩුයි ලක්ෂරිස් අඩුයි යුටිලමනද කන්සියුමරයිසේෂන් අඩුයි යුටිලිටි ඒක කරන්න තියෙන බින් හිඳ විතර නෙවෙයි ඉච්චරයි කරන්න පුළුවන් අඩුම කෙලෙසි bare minimum so that is my norm i must always try to reduce the wastage do utility that is also due to my past karma But I do the minimum. I try my minimum. Don't expect anything. එතකොට අපිට තියෙන හැමදාම ටයිටනින් බෙල්ස් යන්න පුළුවන්. ඕනට වැඩි ගම අත්කලම තනුවෙට යනවා. වැඩිපුර බලාපොරොත්තු ගම කාමසුකල්ලි කාණ්ඩ යනවා. අද මධ්‍යම ප්‍රතිපද හේතට බලපාන්නේ. අද ඒක මෙතෙන්දි බලා ගන්න ඕනේ naturally what is coming. පිරිමහා ගත්තා ගියා. එහෙම නැත්නම් මේ මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා අපි අය ඉන්නේ මේ හදාගත්ත කෘතිම ලෝකෙක. මං කියන්නේ ඕක කඩන්න බෑ. ඕක කඩා ගන්න අපිව කොන්ද බලන්නේ. අපි ඒක ජස්ටිෆයි කරන්න හදනවා තියේ බුදුහමතුත් තාකි කරගෙන. බණක් දාගෙන. ඒකට බුදුහමතුලා හුවෙන්නේ නැහැ. බුදු උන්වහන්සේ රජපෞලෙන් බැහැලා හතරේ පාට අරගෙන බහැලා කිව්වා මිච්ඡර නම්බුකාර ජීවිතයක් නැහැ කියලා. මේ ඒ මම පින්ඳ පාත කරන වදිනවා විතර නම්බුකාර ජීවිතයක් නැහැ. ඊට පස්සේ නැහැ නේ ඉතින් ආය කාටවත් ඇඟිලි ගහන තැනක් නැහැ නේ. දැන් කිසිම දෙයක් ක්ලාස් එකක් මේන්ටේන් කරලා නැහැ. ඕනෙම වෙලාවක පළසක් උඩ රජ මාලිග රජ රජයට තිස්ලා යන්න පුළුවන් පින තියෙනවා. පිනක් තියෙනවා ඇබිලිටි එකක් තියෙනවා. ඒ වගේම පුණ්‍යදාසි දෙන දේවුණත් අරගෙන වළඳලා පැත්තකට එන්න පුළුවන් තරම් හම්බල් නොසිටිය තියෙනවා. ඒක උන්වහන්සේ ෆ්‍රික්ෂන් එකක් එන්නේ කියන්නේ නෑනේ. අසහනයක් එන්නේ කියන්නේ. අපි එමුනේ අපිට අර ආශ්‍රයයට මේක දැම්ම වගේ අපි මෙච්චරයි පේන්නේ අපිට. ඒක අපි මුළු අතරන් try කරනවා මුළු ලෝකෙම ඕක ඇතුළට දාගන්න. ඉතින් වෙන්නේ මොකද්ද අපිට අනිත් පැත්තට ගිය ගමන් වෙහසයි. ඉන්නතර ගිය ගමන් වෙහසයි මොකද අපි පොඩි නැරෝ පාත් එකක. ඒක තමයි මේ විද්‍යාවෙන් කාපු කෑමන අපි. ඒක දුන්නා ඔක්කොම බොත්තමත් අදකල පමණේ සියල්ල හම්බ වෙයි. ඔබ යා කන්ඩිෂන් වල කාමරයක් හදාගනි. යන්න එන්න වාහන හදාගනි. ඔබ මොනවාක් කල්පනා කරන්න එපා. ඔක්කොම බොත්තම් අදකල පමණේ හම්බ වෙයි. අනිත් අදිව රෝබෝ කෙනෙක් නමිනියා. දැන් ඒක වේගන යනවා. තව ඉස්සරහට යනකොට ਉਹ බොහොම ප්‍රකටව සිද්ධ වෙනවා. කිසිම තැනක මිනිස්සයා අර නියුරොබික්ස් පාවිච්චි කරන්නේ නැහැ. මේ වෙලාවට අවස්ථාවට කරන්න දේ මොකක් හද මොකද අපි කියන්නේ ඒක ගෙට වෙන PN ගේ වැරද්ද ඒක. මේක කරන්නේ ලෝයේ ගේ වැරද්ද. මේක ડોක්ටර් ගේ වැරද්ද. මේක අපේ MP ගේ වැරද්ද. මේ වටේ කට්ටියක් හරි ගැසලා තියාගෙන අපි ඉන්න නමුත් අපි කරන හම්බ කරන හරියක් ওই වටේ කට්ටියට කමුරන්න දෙන එක තමයි කමුරලා දෙන එක තමයි අපි කරන්නේ. ඉංගන ජීවිතේ ඒකයි. එකලා ජීවිතේ තනි ජීවිතේ අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති උභයේ නේවතෝ තාදී රුක්ඛංග ප්‍රතිවත්තති ඉස්සරහ වෙන්න බාත යනකොට උඳ බුරි ආනෝනෝනික කමුණන අලත්තං වද්දං සාදු නාලත්තං සුන්දරාමිති ඒගොල්ල කිව්වත් අර කෑදා පින්න බාත නැහැ සුන්දරයි මොනවා කියන්නේ උභයේ නේවසෝතාදී ලැබුණත් නොලැබුණත් ඒ තාදී ගුණය දිනව ගහක් ළඟට ගිය මිනිහෙක් අනේ මේ ගහේ ගෙඩි නැතුනම මොකක් මැරලා වෙන ගහපම් මේ ගහට මට මේ ගෙඩියක් දුන්නා කියලා බැනලා වැඩක් තියෙනවා. නැත්නම් ඉදීච ගෙඩි ටිකක් තියෙනවා. අනේ ඔබ වාගේ අම්මට තාත්තට වැඩිය හොඳයි කියලා හරි ඉස්සුවේ කරගත්තේ නා ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ. ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි. ඒක තමයි බුදුහාමගේ ක්‍රක්ස් ඔෆ් ද මීනින්. අපි මේ කරන්න හදන්නේ මොකද්ද? දැන් මම හදා ගන්නවා ඒකත් එකක්. අපි ඊගාව પરම්පරාවට මොකක්ද දෙන්නේ? ගෝලයකට මොකක්ද දෙන්නේ? ආදර්ශයට මොකක්ද දෙන්නේ කියලා බැලුවොත් අමුම පිස්සුවක් හදාගෙන ඉන්න ලෝකයක් අපි ළඟ තියෙනවා. තනි කර හදාගත්ත ගොලෝවක් ඇතුළේ ඉඳගෙන ඒ පිටර සිවිය කැඩේ කියලා ඕක රැක ගන්න තමයි මේ තටමන තටමිල. අපිට තියෙන හැකියාවල් දන්නවනම් අපිට තියෙන ශිල්පේ දක්ෂකම් දන්නවනම් මේ මොන තුච්ච පිටර සිවිය ගැන මොකටද දන්නේ? එළියට බහලා බලන්න. ලෝකේන ඕනම දෙයකට හැරගෙන. කොහොම අපි එහෙම එහෙම මේ මේ සෙල්ලක්කාරකම. අපි බලන්නේ කොච්චර හරි අර බෙන්ස් කාර් හදලා කියනවා මේ ඉතින් ඊට පස්සේ කට්ටියට දික්කසාද වෙන්න ඕනේ. ඉස්සරහ සීට් එකට ටෙම්පරේචර් දෙකක් කරන් දෙන්න එයා කන්ඩිෂන් මැෂින් දෙකක් දාලා තියෙනවා. එයාට 23 එනකොට මෙයා 24 වුණොත් දික්කසාද වෙනවනේ. දැන් මෙයාට 23 ගන්න පුළුවන්. මෙයා 26. ඉතින් බෙන්ස් කම්පැනි කොච්චර ක්‍රියේටිව්ද නේ? ඔන්නෝකටයි ක්‍රියේටිවිටි කියන්නේ. ඉදායි අර ඉතාලියානු හාමුදුරුවෝ කියනවා එයා ගියාලු අනුරාධපුරේ. ඉතින් කියනයි බස් එක යන මිනිස්සු එකම සාඩින් එක වගේ තැම්බිලා යනවා. අපේ එයා කන්ඩිෂන් එකේ ටෙම්පරේචර් එක එහෙම වෙච්චාම අපි නටන නැටිල්ලයි. අරක මොකක්වත් නැ දූවිලි කාගෙන අර මනස හොඳට බුලත් ටිකක් කාලා හතුරෙන් යන හැටි බලනකොට අපි කොහෙද ඉන්නේ කියලා හිතනවා කියලා. අපි කොහෙද ඉන්නේ මේ මොකටද අපි මේ ඉදිරිය බලාගෙන ඉන්නේ මොකටද? මේ මිනිස්සු දෙන ආදර්ශය. ඉතින් අපි මේවට යන්න යන්න වෙන්නේ මොකද්ද අර ලෝකේ තියෙන දුක, ප්‍රകൃතිය. එහෙම නැත්නම් අපි කියන ස්වභාවයෙන් පුළුවන්තරයින් කියලා අපි ඔක්කොම ධර්මයේ ඔක්කොම හදාගන්න හදනවා අපිට ගැළපෙන ක්‍රමයට හදාගෙන ඉන්ටර්ප්‍රෙට් කරන්න හදනවා. අත්ලෝකේ මොනම දෙයකටවත් ආන්දවන්ට කරන්න පුළුවන් එකක් නෙමෙයි. පුළුවන් නම් හොඳම දේ අපි සතු විඳින්නත් ඕනේ යම් ප්‍රමාණයකට කන්න බොන්න ඕනේ කියලා පුළුවන් තරම් බලන්න ඕනේ. මේ down to earth be at home තියෙන දෙයකට ප්ලග් වෙලා ඉන්න පුළුවන්කම තියෙනවනම් ඒක සල්ලි වල කොහොමඩක්වත් ගන්න බෑ. ඒකේ මානව දයාව තුල ඇත්තට මේ මේ අපි ওই හේචානේ රාම තුල කිසිම මානව දයාවක් නැහැ. අපි දැකලා දන්නේ නැහැ ඉතියෝපියාවල මොකද වෙන්නේ කියලා. අපි දන්නේ අපි මේ ගත කරන ස්කෝපෝගේ ජීවිතේ සතාව කී දෙනෙක් පෙළෙනවද කියලා. අපිට හිතෙන්නේ නෑ උන්ටත් පුළුවන් නම් මුල පාම්බරණ කේක් කවලා අපිත් හදාගත්තා. අපි ඔන්න මං යනවා කියලා යනවා. නමුත් බුද්ධ ජානසගේ ක්‍රමයේ හැටියට මුත්widetildeව හදා බෙදා ගැනීම සම්මාදම සාංගිකේ හැම කෙනාටම පිටිලනවා ඒක අපිට හිතා ගන්න මේකට කියන්නේ මල්ටිප්ලයි ඉෆෙක්ට් කියලා බුදු කෙනෙක් බුදු වෙච්චාම අද වගේ දවසක බුද්ධ පූජා ටොන් කීයක් පූජා වෙනවා. ඉදුප්පත් මිනිසුන්ට ගන්න බැහැ. කුරුල්ලන්ට කප්ටන්ට ගන්න බැහැ. ඉන්නේ හොඳම ටිකනේ. ඊට පස්සේ කුරුල්ලෙකුට යනවා. ඉංගන්නේකට යනවා. ඉතින් අර මේ මෙල්බන් වලින් දැදී ආවතෝ බණ කෙනෙකුට කියනවා. එතකොට අපි මේ සුද්ධ පූජා වෙනවා. අනේ මේ වෙලාවේ ලෝකේ කී පොළක කොච්චර බුද්ධ පූජා පූජා වෙනවද? තාපොඩින් අපේ අපේ වතට හම්බ වෙනවනේ. මේ හම්බෙන්නේ බුදුහාමුදුරන්ගෙන්නේ. අදිෂ්ඨානේ. මේ මොකද බුදුහාමුදුරෝ අපි නෑ එයා කියන්නේ බුද්ධ පූජාවට දෙන්න හිතන්නේ මොකද්ද? අපි බුදුහාමුදුරෝ පාරමිතා කරන කාලේ බුදුන් දීපු දාන ගොඩක් කාලා ඇති කියලා. ගෝස්තන් වහන්සේ විතර දානේ කාලා ඇති. පාරමිතා පිට ගස්කල්ලෙක් නෙවෙයිනේ. අපි සම්බන්ධ ඒ නිසා අපිට බුදුන් දකින්නකොට නිකන් දෙන්න හිතෙනවා. ඒක අපි ලොකෝ පිනකට කරනවා. ඉතින් ඒනෝ කල්පනා කරලා බලනකොට බුදු කෙනෙක් ලෝකෙට පහල වෙනවා කියලා කියන්නේ මොන තරම් සාන්තියක්ද? පෘථග්ජනයෙකුට කොච්චර වස්තු හම්බුණත් කවදාකවත් සමසේ විදීමක් ගැන යාට හිඟීමක් එන්නේ නැහැ. ලොරෙන්ස් කර්ව් එක හැමදාම මෙහෙම තමයි යන්නේ. කෙලින් වැටෙන්නේ නැහැ. අද ආර්ථිකය විදලා තියෙන හැටි බලනකොට ඒ ඒ ආර්ථිකයේ ඉහළම ඉන්න ටිකේ කට්ටියගේ නීති විතරනේ අද ලෝකෙ වෙලිගන්නේ. අර යට තත්ත්වයේ ඉන්න මිනිස්සු ඉන්න කතා කරන්න අයිතියකුත් නැහැ මොකුත් නැහැ. ඉතින් මේ මිනිස්සු තමයි වැඩි හරියක් ජනගහනේ ඉන්නේ. අපිට මතකක් නැහැ. ඒක කරන්න බෑ. ඒක නිසා අපිට පුළුවන් නම් ඉල්ලගෙන යන්න යන්න එපා දුක විඳින්න. නමුත් අපි මතක තියාගන්න මේ හීන ලෝකයක අපි ඉන්නේ. අපි හදාගත්ත වීදුරු කූඩුවක ඉන්නකොට ගලක් වැදිච්ච දවසේ කුඩු කුඩු බබා. ආය මොකක්වත් නැහැ ඒක ෂැටරින්. ඒ නිසා මතක තියාගන්න අපින් බැනුම් අහන මිනිස්සෙක් ඉන්නවද? අපි වැරද්දක් කරන මිනිස්සෙක් කියලා එතෙන් මං වැටුනොත් මොකද වෙන්නේ? තෝ තෝ තෝ තෝ කනරගේ ප්‍රතිගහන කියලා බයිනකොට ඒ තැනට මං වැටලා මට එහෙම බයිනකොට අනේ ඒ වෙලාවට මට කියනවා මට ඊයේ වෙච්ච වැරද්දක් මම මෙතන තියෙන කාගෙදෝ දරපු දෙයක් දාන්න කියලා. කිසිම කෙනෙක් එක. හරිද? මට තේරෙනවා උදේම දකින්නට මෝනින් මකට කියයි. ඉතින් දාගෙන යනකොට දැක්කෙත් නෑ. උදේ ඇවිල්ලා සෙරප ටික දානකොටත් මොකද්ද වෙනසක් තිබුණා ක්ලික් උනේ නෑ. දාලා වාහනේ එනකම් මම විනාඩි 5ක් 10ක් සක්මන් කරා ඒත් ක්ලික් උනේ නෑ. ඒ තරම ෆිට එක. ඉතින් මම මොකද්ද දන්නේ නිකන් මේ බලනකොට අඩි කහ පාටක්. ඒකෝර මට හිතුනේ මේ හෙල්පුද ගහපු දානකොටත් මට මොකද්ද තේරුණා. දැන් මට හිතුනේ දැන් තේන්ස් කුඩිසියල්දී මගේ හෙල්ප එක දාන කියලා කවුරුද ඒක වෙන කෙනෙක් කියලා. ඒකනේ තියෙන මම අනික් කවුරුන කතා කරලා සාංශ මෙහෙම මම මේ හෙල්ප් දෙක තියලා යන්න. කාටද වැරදිලා ඇති එහෙම තියෙන්නේ. මෙතෙන් ගන්නකොට මම දෙක මෙතන තියෙනවා. දැන් ඒකට මම දන්නවා අර වැඩේ කරලා තියෙන එමිණියනේ මමයි වැඩේ කරලා තියෙන්නේ මෙතන. මේ වංශය මම දැක සැකපුතක නැතුව ඉන්නවා. මම දැනගත්ත මේක තමයි වෙන්න ඇත්තේ. දැන් ඌගේ තියෙන ජඩකම ඌ කියන්නේත් නැහැ. ඈ ඉතින් කොහොම හරි ඉතින් මට මම කිව්ව එතන එතන වර රෑ බණ කියලා යනකම වාහනට යන්න ඕන නිසා ඒ දෙක දාන අතෙන් ගිහිල්ලා ඒ දෙක දාගත්ත කක් ගාලා වාහනේ නැග්ගා. ඉතින් ඒකද ඒ නෑ නෑ නෑ නෑ. එහෙම තිබුණා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මම සෙරපේ දාගෙන ගියා කියලා හිතාගෙන ඔයාගේ දෙක දාගත්ත ගියා. නැෂනල්ස් නෑ. දා ඊර අර පස්සේ මා මයිලට දැරුවා මේ කොහොමද දෙක නෑ. ඒකට බය දෙක තිබුණේ නෑ එතන. නෑ, පෑගක් තිබුණා. ආ මේ තියෙන දෙක තිබිලා තියෙනවා. ඒ කියන්නේ මම එතන දාගෙන ගිහිල්ලා තියෙනවා මගේ දෙක. උදේ ඔව් මම කින් කරේ කවුද හිටියේ නෑනේ. අදෝදයයි මම කියන්නේ. ඒක ඒ මම දැන් අතෙන්දි දැන් තේන්ස් විහාරදී මම බැන්නනම් මං හිතන්නේ මං කාටද වෙන මේ අමනේක් ඇවිල්ලා බලන්න මගේ දෙක පිළිව දාන්න තව එකක් කිව්වා කියලා දැන් මගේ අමනකම මට දැන් තේරෙනවානේ දැන් මමයි කරලා තියෙන්නේ මමයි කරලා තියෙන්නේ ඩයිජෙස්ට් එකේ තිබුණ ආටිකල් එකක් ඒක හරි පුදුම හිතෙනවා ඒ නෝන කෙනෙක් මේ බස් වාහනේ යන ගමන් මේ පොටේටෝ චිප් එකක් අරන් ගිහිල්ලා කඩලා මේක තියාගෙන එයා කකා පොත බලනලු. අනිත් යහපැත්තේ ඉන්න මනසත් එකක් අරගන්නලු කටේ දාලා. ඈ? ඔව්. ඉතින් ඊට පස්සේ මේ මනසට ඒතකොට දැන් මේ යහපැත්තේ ඉන්න මනස හොඳ ඇඳගත්ත කියලා මනසෙట్లా. හරි කටේ දාගන්න. ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ අන්තිම එක අන්තිම එකක් හිතුණා මේ දෙකට ගහලා අරයට දුන්නා. හරි මිනිහා කඩේ දාන්න ගියාලු. කියලා ගෙදර ගිහලා බලනකොට අර ගෑණි දැක්කලු එයාගේ පැකට් එක කඩලා නැහැ. මේක බෑග් එකේ. මගේ එකෙන් කන්නේ ඉතින් ඒකට හිතනවනේ අනිතික ලංකාවේ නම් ප්‍රශ්නයක් නැහැ ඉතින් අපි ඊළඟට හරි කනවනේ මේ වෙන රට අන්තිමට ගිහිල්ලා බලනකොට එයා දැක්කලු මගේ පැකට් එක බෑග් එකේ කඩලා නැහැ කහලා තියෙන්නේ මෙයා අරයාගේ පැකට් එකේ අර මනුස්සයා වචනයක්වත් කියලා නැහැ මෙයා අන්තිම කෑල්ලට දෙකට ගන්න උඩත් පැල්ල පැල්ල මට හිතුණා මම දැන් ওই වෙච්ච වැරද්දකදී මට නිකන් ද්වේෂ හිතක් පහළ වුණා නම් මේ මේ මිනිහා කරලා තියෙන වැඩේ බලන්න මගේ දෙරපු දෙට යන වෙන දෙයක් දාන කියලා ඒ එක්සැක්ට්ලි මම කරපු එකනේ එක්සැක්ට්ලි මම කරලා තියෙන්නේ හැබැයි මම දන්නවා මම කරු ඉන්ටෙන්ෂන් එක නෙවෙයි නමුත් මට හිතෙනවා ද අනික් මනුස්සයෙක් කරු ඉන්ටෙන්ෂන් එක නෙවෙයි කියලා මම හිතන ඔක්ක දැනගෙනමයි කරලා ඒක අපේ කඩප්පුලිකම අපේ හිතේ තියෙන කඩප්පුලිකම තමන්ගේ පැත්තට යනකොට අපිට ලොකු එක්ස්කියුස් එකක් තියෙනවා ලොකු සිම්පති එකක් තියෙනවා වෙන කෙනෙක් නම් හරිම නැරෝ කප්පිටි ගන්නක මරන්න කකුල කපන්න නේද ඒ දෙක අතර තියෙන වෙනස දැක්කොත් අපි ලක්ෂ්‍යර වුණාට පස්සේ අපි අනිත් මනුස්සයා ගැන හිතන හැටි අපිට කණ්ඩ බොන්න නැති වෙනකොට ලක්ෂ්‍යර මනුස්සයා ගැන අපි හිතන හැටි